ජයරන්ජනගේ ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමගයි ළමා මනස පෝෂණය විය යුත්තේ කලා රස වින්දනයත් සමගින්ම බව මනෝවිද්‍යාඥයින් පිළිගත් කරුණකි. ළමයින් පිරිපුන් මිනිසුන් බවට පත්වන්නේ එවන් වූ පසුතලයක් මත බවද සත්‍යයකි. විද්‍යා තාක්ෂණයට මහත්සේ නැඹුරු වූ ළමා පරපුරක් බිහිවෙමින් පවතින මෙවන් අවධියක මහින්ද අල්ගම ගුවන්විදුලියට දශක ගණනාවක් පුරා ලියූ ළමා ගීපද රචනා එක්කොට තරුමුතු කුමරිය නමින් ළමා ගී එකතුවක් පළ කිරීම අගයකට සලකමි. මේ ගීත නිබන්ධක මහින්ද අල්ගමගේ තරුමුතු කුමරිය ග්‍රන්ථයේ පසු පිටුවෙන් තෝරාගත්ත උපුටනයක්. මහින්ද අල්ගම ළමයින් සමග බොහෝ කටයුතු කළ ළමයින් වෙනුවෙන් නාට්‍ය ළමයින් වෙනුවෙන් ගීත ළමයින් වෙනුවෙන් සාකච්ඡාමය වැඩසටහන් ළමා පිටිය වැනි දැනුම ගෙන දෙන වැඩසටහන් රාශියක් කළ නිර්මාණාත්මක ගුවන්විදුලියේ නිෂ්පාදකවරයෙක්. ඔහු විවිධ ඉසව් ඔස්සේ සිය දස්කම් දැක් වූ කෙනෙක්. ඒ බව සනාථ කරන්නට පුළුවන් සාක්ෂි අද ජනරන්ජන ගීතුලින් අපට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ අද අපි ඉදිරිපත් කරන පළවෙනි සාක්ෂිය සහල් කියා පියමං කරලා අප වෙනුවෙන් දවස ගෙවා විහි වැටිය උඩින් නැදී දිව යුරුමිය යන මොහොතේ පුරා හඳක් තේ ඇතින් කවුරුද එන්නේ පුතුනි බලන් යොමානු මුනි බලන් යුමානුවන් කවුරුද ගුවන්විදුලියේ ළමා පිටියේ ළමා ශිල්පියෙකු හැටියට ඇවිත් ගුවන්විදුලියේ විවිධ ළමා වැඩසටහන් වගේම වෙනත් නාට්‍යාදී වැඩසටහන් කරපු ගුවන්විදුලියටම අයිති වුණු කෙනෙක් තමයි මහින්දාගම කියන්නේ. ඔහු ළමාගේ වගේම මෙවැනි ප්‍රවීණ ශිල්පීන්ට පණ්ඩිත අමරදේවයන්ට නන්දා මාලිනී ඇතුළු ගායක ගායිකාවන් රාශියකට ගීත ලිව්වා. මේ ගීතය ඔහුගේ ගීත කලාවේ පියසටහනක් ඇටියට සලකන්න පුළුවන් ගීතයක්. දැන් හවස ගෙදරේන පියා ගැන මව කියන බොහොම සෙනෙහබර ආරංචියක් පණිවිඩයක්. මේක කොච්චර අපූර්වවට පද රචනා කරලා තියෙනවද කිව්වොත් නන්දා මාල්නීම මේ ගීතයට තනුව යොදලා තියෙනවා. ඔබ කොහොමද දකින්නේ මේ ගීත පදමාලාවට යොදලා තියෙන තනුව සහ ගායනය එක්ක මහින්දල්ගනගේ රචනය කොයි ආකාරයකටද පෝෂණය වෙලාද? වෙනත් ගීයක අහන්න නැති විදිහේ ලක්ෂණයක් මට ඇහුණා. කතන ලීලාවෙන් කවුරුද එන්නේ කියන එක ඇතුල් කරලා තිනවා හරි ලස්සනට මොකද සාමාන්‍යයෙන් ගීතවල අපි එහෙම අහන්නේ නෑනේ. ඒවත් නමුතර වන්නම් වල තියෙන අර ජනගී වල තියෙන මේ ස්වර රටාව අරගෙන හැබැයි ආකෘතිය අතින් පුදුමාකාර විදිහට වෙනස් කළා රංගනමය ගුණය අරගෙන රිද්මෙන් හුඟක් වෙනස් කළා ලස්සන තනුවක් නිර්මාණය කළා. දැන් පියා එන බව කියලා මව කියනවා වගේම ඒ පියාගේ පැමිණීමත් සමග දරුවා තුලත් මේ පිය බිරිය තුලත් ඇති වෙන මේ ප්‍රබෝධයකුත් මේ ගීත මේ තනුව ඇතුලේ මේ නිරූපණය වෙනවා කියලයි මට හිතෙන්නේ. අපි තව ගීතයක් අහමු මේත් මහින්ද අවිගමයන්ගේ රචනයක්. ගොතිය මාමිය යන ගොතේ මාමිය යන ගොතේ සංගවා පොඩි බැඳ නෑ කිසිවක් ඇස දල්වා බලන්න මා ළඟ ඇත්තේ මිනිසුන් පම පමණයි එකම පන්තියේ එකට උගත් අය ගේ දොර යානා කිනෙන සන් හතර රියන පමණකි මහා කුරුමය එනමුදු හදවත මහා විසුමය හැර තබන්න කවුළුව මගේ කුටියේ මාහිය යන මොහොතේ මාහිය යන මොහොතේ සංගවා පොඩි බැඳ නෑ කිසිවක් ඇස දල්වා බලන්න මා ළඟ ඇත්තේ මිනිසුකම පමණයි වන් නැතිවුත් මට මෙලොවේ හැම පුතෙකුට දුවකට සිය වූයෙමි මැරෙන්න පිය නැති මා සයනය වට ඒ දූ දරු සිනහස දනු දනු ඇත ඇර තබන්න කවුළුව මගේ කුටියේ මාමිය යන මොහොතේ මාමිය යන මොහොතේ සංගවා පොඩි බැඳ නැ කිසිවක් ඇස දල්වා මා ළඟ ඇතිදී මිනිසු මම පමණයි ඊටාම සංවේදී ගීතයක් දැන් මෙවැනි ගීතයක් අපිට ඇහෙනකොට අපි කවුරුත් සංවේදී වෙනවා ඇත්තටම ගීතයකට මොනතරම් අපේ හදවත පිරිමැදලා අර්ථවත් අත්දැකීමක් එකතු කරන්න පුළුවන්. අතරම මේ ගීතය අහනකොට අපිට මහින්දල්ගම ගැන දන්න කෙනෙකුට අපිට හිතෙනවා ඔහුගේ ආත්මයම මේ ගීතේ තියෙනවා කියලා. අර බලන්න කවුළුව මගේ කුටියේ මා මිය යන මොහොතේ සංගවා පොදිබඳ නැ කිසිවක්. ඇසද්දල්වා බලන්න. කියන්නේ දීදොර යාන වාහන එකතු කරනකොට මගේ එක පන්තියේ හිටපු මිතුරන් මම කිසිවක් එකතු කරලා නැහැ. මොනවද එකතු කරලා තියෙන්නේ? මා ළඟ ඇත්තේ මිනිස්කම පමණයි. මේක ඊටාම උදාර අර්ථයක් කියන ගීතයක්. ආචාර්ය වික්ටර් රත්නායක මේ තනු නිර්මාණය කිරීමේදී මේ සංවේදී බව ඉස්මතු කරේ කොහොමද? මට හිතෙනවා අපි අය මේ පදමාලාවේ තියෙන අත්දැකීමේ තියෙන සංවේදීතාව උපරිමයට ගෙනලා තිනවා කියලා මේ තනුව සහ ගායනා. විශාරදාරවෙන්ට කොහොමද ඔබ දැක්න්නේ මේ තනුව කොහෙන්ද කොහෙන් ගලා ආවද කියලා මට හිතා ගන්න බෑ. ඊටාම කාව්‍යමය පද්‍ය රචනයක් නේද? ඔව්. ඒ වගේම මේ ජීවිතයේ ගැඹුර මනවින් පිළිබිඹු කරන ගීතයක්. මට තාගෝරතුමාගේ <laughs> රබීන්ද්‍ර ගීත මතක් වුණා. දාර්ශනික ගීත. දාර්ශනික ගීත. පුදුම විදිය ලස්සන ගීයක්. ඒ වගේම තමයි අර මේ සංගීත භාණ්ඩ වලින් නැගෙන රාවය බොහොම නිශ්ශබ්ද මේ ශාන්තිකර මට්ටමින් ගෙනවා. මම කියන එක විශේෂ ලක්ෂණයක් මේ ගීයේ තිබිච්ච. ඔය ඇත්තම නම් මේකේ කිසිම ප්‍රබෝධමත් ගතියක් මේ තනුවේ නැහැ. පොඩි සංවේගයකුත් තියෙනවා. මොකද මොකද්ද පහන් සංවේගයේ මේ නාදයක් වගේ තමයි ඇහෙන්නේ. මේක යම් මේ මේ රාගනාවේ පසුමත් තියෙනවනේ. තරමකට තියෙන ඡායාවක් පමණයි. ඡායාවක් පමණයි. මම හිතන්නේ මේ ගීතය අපූරු නිර්මාණයක් හැටියටයි මම දකින්නේ මම හිතනවා රසිකයින්ට ගීතයක් ඇතුළත කොච්චර ගැඹුරු තැනකට අපිව ගෙනියන්න පුළුවන්ද රස සොයාගෙන අපට යන්න පුළුවන් කියන එක අවධානයට ලක් කරන විදිහේ ගීතයක් හැටියටයි අපිට මේක හඳුන්වා දෙන්න පුළුවන්. මහින්දාගේ මම ලියපු තවත් ගීතයකට අපි යමු. ඔහුගේ අපි කිව්වා ඔහුගේ හැකියාව විවිධ පැතිකඩ ඔස්සේ විහිදිනා තිබුණයි කියලා මේ ගීතය අහන බලන්න මොන පැතිකඩටද ඔහු මේ දස්කම් දක්වන්නේ කියලා. අපි අහලා තියෙන්නේ ලංකාව මුතුවැටයක් වගේ කියන. හැබැයි මේ උදේනි අංජලා උදේනි කියන්නේ මී අඹයක් වගේ කියලා. මී අඹයක හැඩය මුතුවැටයක හැඩයට ඇත්තටම බොහෝ දුරට සමානයි. දැන් මී අඹයක් කිව්වහම ලෝකසිතිය මේ ලංකාව ඒ මී අඹයක තියෙන මිහිර මధుර බව, සාරවත් බව, සස්වික බව මේ ඔක්කොම කියනවා. දැන් මේක අපූර්ව උපමාවක්. මුතුවැටයක් කියන්නේ නැතුව මී අඹයක් වගේ කියලා කියනවා. දැන් මේක ඇත්තටම අපූර්ව යෙදුමක්. දැන් රුක්කත්තන වලමුදුනේ වගේ ගීතයක් ලියපු. අර තබන්න කවුලුව කියපු කියලා ලියපු ගීතය ගැඹුරු ගීතයක් ලියපු මහින්දල්ගම ලියනවා මේ රට ගැන මී අඹයක් වගේ මිහිරි රටක් තියෙනවා කියලා. කොහොම මේ අපූර්ව තමයි මේ ගීතේ තනුව නිර්මාණය කරන්නේ සංගීත නිපුන් සනත් නන්දසිරි. කොහොමද මේ මේ විශාරදයකට සංගීත නිපුන් උපාධිලාභියෙකුට මේ වගේ මේ ළමා ගීයක් නිර්මාණය කරන්න පුළුවන්. ඇත්තටම මට පුදුමයි මේ වගේ මේ හරබර තනු රාගධාරී තනු මේ වගේ ගායනා කරලා කරපු කෙනෙක්. මේ ළමයාගේ මට්ටමට බැහැලා. මේ වගේ මේ ළමා ගී තනුවක් හදේ කොහොමද කියලා. ලොකු දර්ශකමක්. ඔව්. දැන් උචිත භාවය දැන් අපි දන්න සියලු ශිල්ප ආරම්භ දක්වන්න බෑනේ මේ ගීතයක ඕ මේ යම් තැනක ඊට නිසි තැනක් තියෙනවා. එතකොට මේ දරුවාගේ මුවට නගන්න ඕනේ ගීතයට ඊටාම සරල ඊටාම සැහැල්ලුවෙන් දරුවන්ට ගායනා කරන්න පුළුවන් විදිහේ තනුවක් නිර්මාණය කරලා තියෙනවා සංගීත නිපුන් සනත් නන්දසිරි මේ අංජලාව උදේදී ඊටාම ලස්සනට මේ ගීතය ගායනා කළා. අපි දන්නේ මේ ළමයාගේ වයස කොහොමද කියලා නමුත් කොහොම හරි ඊටාම ස්වර නිවැරදිව උච්චාරණය කරනවා. උච්චාරණය කරනවා තාල හරියටම හරි. මම හිතන්නේ මේක පුහුණු කරන්නත් ඇත්තේ සම්බෝ වෙලාවට අපේ සනත්නන්දසිරි සංගීත වේදිකාවම වෙන්න පුළුවන්. අපි තවත් ගීතයක් අහමු. මොකද මහින්ද අල්ගම කියන්නේ ළමයින් වෙනුවෙන් බොහෝ කාල තමන්ගේ ජීවිතේ කැප කරපු කෙනෙක්. තවත් ළමා ගීයක් මේ මහින්ද අල්ගම රචනා කළේ. මේ ගීතය අර අපේ රට නියමයක් වගේ කියපු දරුවාට වැඩිය ටිකක් පරිණත වයසේ දරුවෙක් පොත්පත් කන්දයි ලාම්පු දැල්ලයි නිදි නැති දැසයි දැන් රෑ 12යි. රෑ දෙකඩ හරිය වෙනකම්ම පාඩම් කරන දරුවෙක්ගේ සංකල්පය තමයි මේ තියෙන්නේ. ඇත්තටම දැන් අපේ සංගීතයෙන් අර දරුවන්ගේ මට්ටමට බහැලා කණුවක් නිර්මාණය කරනවා වගේම තමයි ගීපද රචකයෙකුට අර වැඩිහිටි ගීත රචකයෙකුට පරිණත කෙනෙකුට මේ ළමයින්ගේ ලෝකයට බහැලා පදමාලාවක් කියන එක. ඒකත් අර වගේම අපහසු දෙයක් හැටියට තමයි මම දකින්නේ. දැන් මේ මහින්ද අල්ගම මේ ලියන අත්දැකීම් අපිට හිතා ගන්නත් බෑ කොහොමද මේ වැඩිහිටි කෙනෙක් මේ දරුවාගේ මනස ඇතුළට ගිහිල්ලා ඔහු දකින විදිහට පොත්පත් කන්දයි ලාම්පු දැල්ලයි ගැන කතා කරන්නේ කියලා. විශාරද අරවින්ද දැන් ඔබ මේ ගීත අනු නිර්මාණය කරන මේ බොහොම ගැඹුරු මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මේ විපීඑස් පියදාස නිසංකයන්ගේ පදමාලාවලට මේ රචනා කණු නිර්මාණය කරන කෙනෙක්. මේ වගේ සරල පදවැලක් හම්බ වුණාම සංගීතඥයා ඉබේම එතෙන්ට යනවද? එහෙම නැත්නම් ආයාසයකින් යනවද? කොහොමද මේ අත්දැකීම? අපි හිතනවට වැඩිය මේ ළමාගේ සාහිත්‍යයක් මෙන්ම ළමාගේ සංගීතයක් දෙකම අපිට තියෙනයි කියන මේ කල්පනා මොකද මේ පහුගිය අවුරුදු 25 30 ඇතුළත සමහරට. ඉතාලම විශිෂ්ට ළමාගේ රාශියක් අපේ සාහිත්‍යයට සංගීතයට එකතු වුණා. ඔය ඇත්තටම දැන් මුල්ම අවධියේදී දී දී දැනී තිරකසිරි ප්‍රනාන්දු කුලරත්න තෙන්නකෝන් වගේ අය ළමා ගී නිර්මාණය කරලා දෙනවා. ඊට පස්සේ පීඑල්ඒ සෝම්පාල් චිත්‍ර වගේ අය ඊට පස්සේ වික්‍රත් නායක සමත් නන්දසිරි රෝහණ වීරසිංහ වගේ සංගීතවේදීන් රාශියක් මේ ළමා ගීත කලාව පෝෂණය කරන්නට දායක වෙලා තියෙනවා. ඒ ඒව ඒ ගමන් මගේ තියෙන සම්පත් තමයි අපි මේ මේ විදිහට දකින්නේ. අපි තවත් ගීයක් අහමු. ඒ ගීතයත් ළමයින් හිතේ තියාගෙන ළමයින් වෙනුවෙන් මහින්දාගම ලියපු ගීතයක්. වර්ණමාලාව දැන් ඒකේ තපුරු දෙයක් ළමයින්ගේ හිතට ළමා හිතට ඇතුළු කරනවා. දැන් කොස්කොල උටුන්න විසි කෙරුවාම තනියම මොකටද රජ වෙන්නේ? ඒක නිසා කොස්කොල උටුන්න විසි කරනවා විතරක් නෙවෙයි. ලී කොට කඩුවත් විසි කරනවා මොකද හතුරු නෑ මට. ඒකෙන් හින්දා මම කඩුවත් විසි කරලා දානවා. මේක දැන් මේ කුඩා අවදියේම ළමයෙකුට රජ වෙන එක ගැනත් සතුරන් නැසන එක ගැනත් ඇති කරන සාමාන්‍යයෙන් ඇතිවන ආකල්පයට පටහැනි අර සමගියට දැන් මේ සතුරු නැහැල්ලු ඒ කඩුව විසි කරන්නේ ඔක්කොම ඉන්නේ මගේ මිතුරෝ. ඉතින් මේ ආකල්පය ඇත්තටම ඊටම වැදගත්. දරුවන්ට කියනවා අපිට හතුරුනේ අපිට හැමදෙනාම ඉන්නේ මිතුරු. ඒ නිසා කඩු වලින් වැඩක් නැහැ. කොස්කොල්ල උටුන්න දාගෙන තනියෙන් රජ වෙන එකෙත් වැඩක් නැහැ. දැන් මෙවැනි අපූර්ව සංකල්පනා මහින්දාල්ගම දරුවන්ගේ මනසට දුන්නා. ළමා නාට්‍යවලනුත් ඔහු ඉතාම විචිත්‍ර නාට්‍ය නිර්මාණය කරා. ළමයින්ගේ මනස යහපත් පැත්තට ගෙනියන්න, ගුණගරුක දරුවන් බිහි කරන්න ඉතාම විශිෂ්ට සේවාවක් කරපු ගුවන්විදුලියේ දැවැන්ත මෙහෙවරක් කරපු ඊටාම කුඩා පුංචි මිනිසෙක් හැටියට තමයි අපි දැක්කේ. ඔහුගේ ගීත සාහිත්‍ය, නාට්‍ය සාහිත්‍ය, ඔහු දරුවන් වෙනුවෙන් කරපු අනුපමේය සේවය ජනරන්ජනගේ ඊටාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ජනරන්ජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයේ අචලා ගුණසේකර නිෂ්පාදනය සුරීකා පෙරේරා